මේ වෙනදත් ධර්මදේශනාවෙන් පස්සේ වෙලාව ගන්නවා දේශනාවට අදාළව තම තමන්ගේ සහනා ජීවිතවලට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරන්න ඒක අනුග්‍රහයක් වශයෙන් විදිහට ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. මම කැමති ඉදිරිපත් කියන කාලයේ සඳහා යොදවා. ඉන්න ප්‍රශ්නයන්නේ ඊට තුලදී මලකේ ඥාතින් පින් අනුමෝදන් කිරීම මුසුන්චය සමහර ස්වාමීන් වහන්සේලා පවසති. මේ නිවැරදිද නිවැරදිද යන්න පැහැදිලි කරන මේ ගෞරවයෙන් ඉලා සිටිනේ මේක ඇත්තටම අපිට ඉස්තිරම මොනම දෙයක්වත් මේ කියන්නේ ඉස්තිර වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තියක් නැත්තේ නේ විඥානයේ පින්කමන වීම උදජානවාස විදී අනුමත කරන ලද්දක් මේ ගියගේ ඥානයක්ම ලැබෙයිද කාට ලැබෙයිද කියන්න බෑ නමුත් ඒකෙන් මේ මුදිතාශීර්තියෙන් කටයුත්තක් සිදු වෙනවා ඒතර තියෙන්නේ තමන්ගේ විතර සීම එහෙම කරන්න ගියාම ඔය ඥාතියින් නැවත මේකේ ඥාති දෙදෙත් එයි කියන ප්‍රශ්න. ඉන්න කන්නම් අපි කණ්ඩ කොන්න දෙනවා ගියාට පස්සේ ඒක ගෙන්නලා ගැට ගහලා ගන්නේ මොකද කියලා ඔන්න අපේ නෑකම්. ඉන්න කන් යන්නේ ඉතලා නායම ඉතලා හරි පණරන් ගන්න හදනවා. ගියාට පස්සේ දැන් වෙලාවක් ආවොත් එහෙම ඕ ඕ ඔන්නෝම නෑකමක් අපේ ඒක නිසා ජීකී ඥාති අය තමයි ආපුවම මොකෝ. ජීන්කෝ කරගෙනලා ඉන්නේ. ඊට පස්සේ අපිට අහන්න දෙන්නේ මොකද්ද ඕනේ අපිට දෙන්න පුළුවන් දෙයක් කියලා ඊළ පිටත් කරගන්න තියෙනවා. ඒ නිසා මේ ජීකී ඥාති දේවල් වලට ආවම මල පරිච වෙලා කරදර කරයි කියන ප්‍රශ්නේ නිසා වෙන්නේ මේ හැමෝටම කතා කරන්නේ. නමුත් මේ අපේ ළඟට එන්නේ නැත්නම් ඒ නෑ කොහේ යන්නේ? ඉතින් අර ලොකුට උනොත්ලක් කරොත් ඒ ඒක නෙමෙයි කරන්නේ මම කියන්නේ ටීවී ලගේ දෙන්න ගන්න ඒක නෙමෙයි ආවත් ඥාති කෙරුවා ප්‍රීති කෙරුවා යකෙක් වෙන්න පුළුවන් ආවම කරුණා කළ කොටක් වාඩි කරලා හඳ ඇයි ආවේ මොනවද කෙරෙන්න ඕනේ කියලා දුම්බල ගහලා වක්වත් අපෝ යාති කකරලත් හරියන්නේ නැහැ තේක භාෂාවෙන් කියන්නේ මොකද අවශ්‍යතාවය කියනවා අපිට පුළුවන් නම් දෙන්න නැත්නම් තමයි පිටුවල හරියන්නේ නැහැ. යයිලෝල හරියන්නේ. ඒ නිසා මේ ඥාති එනවනම් ජීවිතයක් මම ඥාතින ගොඩාක් වෙලාට මේගේ ඥාතින්ද උසස්ම පිටින් අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ඉන්නේ බොහොම පුංචි පිටින් වලට. මොකද ඒ ගිය හැම මේගේ ඥාතින්ම භාවනා කරලා ගියා නෙවෙයි. ඒගොල්ලන්ට කියන්න ඕනේ ඉගියක් කරාට අපිට අවල් දී දෙන්නේ කියලා. අපි ඒක දෙන්නේ. ඉතින් ඉදිරිදී කරක් කොහේ කරත් අපි ඒ කෙනා ඉන්නේ දුක්ඛිත තත්වයක මට යමක් කළා කියනවා උදව් කරනවා කියන අදහසෙන් මිස මේ එන්නේ නැති මට්ටමට පත් කරලා බේරන්න හම්බ වෙනවා. ඒ නිසා එන්නේ විශ්වාසයක් ඇතුව තමයි නිසා මෙතනදී හරි කොහරි කපන්නේ. ඉන් කරන්න මේ අනුමෝදන් කරන්න. එතකොට ඥාතිින්ද මේකේ ඥාතිින්ද මේ ජීවිතේ පෙර ආත්මවල සම්බන්ධ වෙච්ච ඥාතිින්ද කුසල් සිද්ධ වෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන අද ධම්ම වෙන වැඩි කියලා කියන ඉස්තර කළා කියන පැතිලක් සර්වජ්ජ සාසනෙ තියෙනවා. අත්ත ස්වාමීන් වහන්සේ ආනාපාන සතිධානා වලදී රතු කහ සුදු වෙනි ආලෝක පහළිය. ආලෝකේ ප්‍රකාශ වී ටීවී ස්ක්‍රීන් එක පොවේ දිගටම තමයි ඉදිරියට තිබෙන අතර බොහෝ වේලාවක් එතනම සිටියද. ස්මෘතිතා සීම නොදනියයි. එසේ බොහෝ වේලාවක් සිටින්නට කලේ තුමත් ඒකා කර්මයන් පහදා දෙන්නේ. ඉන්නේ නැත දුෂ්ණට හිතේ මොකද යුතුද? එතනින් ඉදිරියට යන්නේ කෙටි. මේක ඔය ධර්ම දේශනා විදිහට මතක් කරගත්ත හැටියට හිත වරින් වර වරින් වර මේ ප්‍රභාෂණ භාවයට යන්නේ ජීවරණ අයින් වෙන ප්‍රමාණයට සාපේක්ෂව. ජීවරණ අයින් වෙන අයින් වෙන හිත ප්‍රභාෂණ වෙනවා. ඉතින් මේ ප්‍රභාෂණ හිත බොහෝ වෙලා පැවැත්වෙන්න පවත්න්නේ මේ කුත්‍රයට තේරෙන්නේ මේක තමයි හිතේ ප්‍රකෘතිය. දැන් ඉන්නේ විකෘතියක. දැන් ඉන්නේ කාම ආසාවන් නිසා දඟලන හිත. ඒක අයින් වුණාට පස්සේ ප්‍රකාශලේ පවත්වාගෙන යන්න පුළුවන් ප්‍රකාශලේ කියන්නේ මේක මට කරන්න පුළුවන් දෙයක්. මට මේ ක්‍රමවේදය තේරෙනවා. දැන් මට තියෙන්නේ උපයාගත්ත දේ අරසකට. ධන සම්පදාව දිනු ආරක්ෂක සම්පදාව. නැවතත් ඒකේ විදිහ හුඟක් වෙනවා. ඒක සාමාන්‍ය සත්‍ය බවට පත් වෙනකන් ඉතා ඒ විමුක්ත මනස ප්‍රභාෂර මනස පවත් ගන්න නැවත ආනාපාන භාවයට යන්න හෝ ඒක නැත්තම් වෙන ධර්ම කර්ම වලට ගන්න යන්නේ නැතුව ඇති කරගත්ත මේ විවේකී ඇති කරගත්ත මේ පිරිසුදුකතිය බොහෝ වෙලා පවත්වන්න කලින් යමක් කළ යුතුද ඒක කරන්ද ඒකම ගත්ත දවසේ තමයි හිත ඉස්සරහට යන්නේ. මේ දේ හරහාපන්න ගියොත් තාම තැම්පත් වෙන්නේ. ඒක නිකන් හරියට මඩ ජීවිත වතුර භාජනයක් වතුර වීදුරුවක් අපිට අකුරු දීපුවා. අරබල මැටි මැටි කැලේ ඉස්සර තැන්පත් වෙලා ඒ කලල් මඩ තැන්පත් වෙන්න සුමානියක් දෙයක් ඒ සුමානියක් තිබ්බට මොකද එක සැරයක් කලවම් කරොත් ආයෙ සුමානියක් කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඒක එහෙම මන්දි මිදෙනකන් තැන්පත් කරගන්න එක තමයි මේ යෝගාවචර විශේෂ කලිතු අනුග්‍රහය. ඉතින් ඉදිරියට යන්නේ ඒක සාහව වුණාට පස්සේ තමයි. ඒක එතන කලකම වෙන්නේ මේක ඒක ගැන වශී කරගන්න. ආනාපාන භාවනාවේ ආලෝක පහළ වෙමින් දුෂ්කෘත නැදී යන විට තමා කුමාරන් තයක සිටිනවායි දැන ගැනීම අවශ්‍යද? එසේ දැනගන්නේ කෙසේද? අවදී සිටින බවද බවත්, නිින්දනෝකිය බවත් පැහැදිලි නමුත් ධ්‍යාන සමාධි කොතනක සිටීදේ නොකීදී. ඇත්තටම මේ වෙලාවේදී මම මම කියන එක නැත්නම් සක්කාය දිට්ඨිය කියලා අපි සඳහන් කරන්නේ. ඒක දුරවන් වෙන්න පටන් ගන්නවා. ඒකට ආයතනයක් මම ගෙන්නලා මම දැන් ඉන්නේ දිහා සමතේද මම ඉන්නේ දිහා විපස්සනාවේද මම ඉන්නේ. පළවෙනි ධ්‍යානෙද දෙවෙනි ධ්‍යානෙ කියනකොට ආයතන නැති වෙච්ච සංකායික දෙක තමයි ස්ථාවර කරන්නේ. ඒක නිසා ඒකට මොනම විදිහකින්වත් තර්ක දාන්න එපා. මොනම විදිහකින්ම හිත විමසුම් වලට යොදවන්න එපා. මේ හැම එකක්ම සමාධියට බාධා. ඒ කියන්නේ මේ ඊළඟට තියෙන මල්ල ඔබ ඔබ බලන්න එපා. දැන් වෙනකොටත් අර මුචිය විතර අරින්න ගත්තොත් දැම්බෙන්නේ. ඒක එහෙම දැම්බෙන්න දෙන්න ඕනේ. වරින් වර ඇනලා බලනවා කූරකේ මේ අල දැම්බියද කියලා. මොකද දැම්බෙන්න දෙන්න නැතුව අරින්න ගත්තොත් අර ඒ වැඩ පිළිවෙල සම්පූර්ණ මේ බාධා වෙනවා. ඒ නිසා මේ විලාසෙදී අර්ථ හිතට යොදනවා කියලා කියන්නේ ඇහැට දෙහියබුරු හිතනවා. කරන්න තියෙන එකට එහෙමම තර්ක කරන්නේ නැතුව ඔය එකක් හදන්න වෙනවා. ඒකදී වශී වෙන්න සම්පත් වෙනදාන්නටයි කරන්න තියෙන්නේ මේ දැනගැනීම අවශ්‍ය නැහැ. හිත විසින්ම ඒ කරිත කරනවා ඒකේ මගේ සම්බන්ධයෙන් තොරව ඉදිසි නිමේ වැඩ පිළිවෙල ඉදිරියට යන්නේ වැඩ පිළිවෙල ධර්ම න්‍යායක හේතුඵල ධර්ම අනුව ඉදපච්චේතාවය අනුව වෙන්න දෙන එකයි කරන්නේ. ඉතින් හොයන්න හදනවා කියලා කියන්නේ ආය මාන්නයක් පිළිවෙල ගන්න හදනවා. ආයෙ සක්කාය දිට්ඨිය දාන්න හදනවා. ආයෙ මේ ඇති වෙච්ච එකට තණ්හාවක් ඇති කරන්න හදනවා. ආධ්‍යාත්මික දෙකට ඒ නිසා මෙවැනි දේවල් වලට කියනවා ප්‍රපංචක වේතු නැත්නම් වල ප්‍රපංචක කීයේ දෝෂය. ප්‍රශ්න ප්‍රශ්න කලේතු නැති තැන් වල ප්‍රශ්න කිරීමේ දෝෂය නිසා විහිින්ම අර තැන්පත් ගතිය අවශ්‍ය ගන්න වෙනවා. ඒක නිසා අධිෂ්ඨාන කරගෙන යනකොට ඒ වෙලාවට නිසිනින්ද එහෙම තැන්පත් වෙලා යනවා. කාර්ය ශාමිනාසම මේක මාරුනේ පැය භාගයක් අමනේ විශාල වයසකදී. එවිට මගේ දත් පිළියකීමක් වැඩි දෙයක් සිදු වුණා. මා එයත් මෙලී කරමි. පසු මග ඇලි ගියේ සේවන්නේ ඇයි කියලා කාර්මික පාදා දෙන්නේ. එතන අපි ඒක ඒක ආරම්භක තමයි. සංකප්ප කෙරුවට පස්සේ තමයි මේ කය සුවවීමේ වැඩ පිළිවෙල පටන් ගන්න. ඒක හරියට මේ පත්තුවක් බැඳා වගේ විවිධාකාර වෙනස්කම් කයේ සිද්ධ වෙනවා. ඒවා බොහෝ වෙලා යන්න යන්න සුවේ වැඩි වෙනවා. ඒක මගදී නතර කරුවොත් තමයි ඒ සූර්ය අතරමඟ නතර වෙන්නේ. ඒක නිසා මේ මේකට කියන ධර්ම තෙරපි කියලා ධර්මානුකූලව හිත සමතුලිත කරාට පස්සේ ධර්මයෙන්ම හිත කය දෙක සමබර කිරීමක් කරනවා. හිත කය දෙක සමබර කරන අතර හිත හිතවත් ධර්ම නාම ධර්ම වශයෙන් සමතුලිතයක් වෙනවා. කය නාම රූප ධර්ම වශයෙන් සමතුලිතයක් වෙනවා. ඒක යම් ආකාරයක මේ විකලාශයක් ඇතුළත අස්සද්ධියක් තුළ අස්සම්බණයක් තුළ විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට කය එක එක දේවල් සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. ඒවා නිකන් අනුන්ගේ අඟක වෙන දෙයක් වගේ බලන්න පුරුදු කරන්න කියන එක වෙනවා තරසෝ සංකල්පය කියලා. මේකට අවශ්‍ය පරිසරය දුන්නට පස්සේ අපි කිව්වොත් බබාට හොඳට කිරි ටිකක් දීලා නාවලා තොටිලි දීපට පස්සේ මුගක් වෙලා බුදියාගත්තොත් හොඳට ඇඟ හැදෙනවා. අතීතයන් කියොත් දැන් හැදෙන්නේ. නැගලුවොත් හැදෙන්නේ නෑ. අර ශක්තිය ඔක්කොම තැම්පත් වෙලා මොස්පිඩුවට රැවෙන්නේ නිින්දේ. ඒ වගේ තමයි කය හොඳට දීක හොඳට සමාධිගත වුණාට පස්සේ ඒක හසු කියලා. ඒ නිසා ඒකට ඒක හොඳකටමයි සිද්ධ වෙන්නේ. මේ හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ මේ අපතරගේ අයින් කරලා පිරිසිදු කිරීමක්. ඒකට ඔහේ අන්න දෙන එකයි. කියනවා ආරන්න කියොත් ඒ ආරන්න ගැන හැම චිත්තක්ෂණයකම චිත්ත ඒකාග්‍රතාවය කැඩෙනවා. කැනහිල්ලක් වෙනවා. ඒ නිසා මේක අපිට ජීවන්නේ ඇයි කියලා ප්‍රශ්න කිරීමෙන් අපිට ලැබෙන කිසිම ලාභයක් නැහැ. මොකද ඒක ධර්මානුකූලව වෙන වැඩක්. ඒක අත්‍යේක ලාභයක්. ඒ අත්‍යේක ලාභයට අනුග්‍රහයෙන් ඉඳ කරණ තියෙන්නේ. නැවත නැවතත් ඇඟ එතෙන්ද යන්න ඕන තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනා කරනකොට ආනාපානයේ කුඩාදී ගැටලුවට ගියේ. ඒක උනාවේ උසාවු වනාවේ සතිය පැවැත්වුනමුදු ටික ටික හිත පිට ගියා ඊට පස්සේ මහාට නිින්ද ගියා ගන්නේ නිින්ද ගියේ විඤ්ඤාය මන්ද නිසා ආදියා කටවන් පාදා දෙන්න මේක ඇත්තටම වෙන්නේ අර පටන් ගන්නකොට තියෙන බොහොම අනුක නොදිනු සතියක් ඒ සතියට විස්තර කියන්න බෑ නමුත් ආනාපාන සංසිඳන යනකොට තියෙන සතිය හොඳට තීව්‍ර වෙනවා ඒක කියන ප්‍රණීත වෙනවා ඒ ප්‍රණීත වෙනකොට උන්සක් හිත පිටියට අහුවෙනවා කුංචි වේදනාවක් ආවත් අහුවෙනවා. කුංචි සද්දයක් ආවත් අහුවෙනවා. කුංචි ඒක ඉලක්කාවක් අහුවෙනවා. එතකොට හිතෙන්නේ වෙන්නට වඩා වේදනාව වැඩි වෙනවා. ශබ්ද වැඩි වෙනවා. හිත පිට යනවා වැඩි වෙනවා. වෙලා තියෙන මොකක්ද? වෙනදා නොදැනෙන කුංචි හිත පිට යන බව අහුවෙන්න පටන් ගන්නවා. මේක යෝගාවචරය දැනගෙන ගියොත් අනුග්‍රහ කරන්න පුළුවන්. නොදැන ගියොත් ඉතින් සත්‍ය කියන්නේ. ඉතින් සත්‍ය දුර්වලයි කියලා. ඇත්තටම වෙලා තියෙන සත්‍ය දිනු වෙලා වෙනදා නොතිබිච්ච වෙනදා නොදැනිච්ච සියුම් දේවල් දැනෙන්න පටන් ගන්නවා. මේ හතර සැරයක් වුණාට පස්සේ තමයි තමයි තේරෙන්නේ ඒ හිතට මේක අඳුල්ලා දුන්නට හිතට ඒක දිරව ගන්න ඒකට සිද්ධ වෙන්න ඒක වශී කර ගන්න කාලයක් යනවා. යනකම් අනුග්‍රහ කරලා තියෙන්නේ නැවත නැවතත් ඒ සියුම් තත්ත්වවල ගිහිලා ඒ හැම එකක්ම පහුරුකක බලන් යන්න බෑ. බලන්න යෑමෙන් වැඩ දිනුවට ලාභයක් වෙනවා. මේක බුදුදානංශයේ මේ සමීකරණය හදලා තියෙන්නේ ඒවතර හිතට විස්රාම වෙන්න විවේක වෙන්න දෙනවා මිසක් විචක්ෂණ බුද්ධිය නිමන්ත්‍රණවල සමාධිය උනාට පස්සේ අවශ්‍ය නැහැ. සමාධිය ලබන්න අවශ්‍යයි. ලැබුවට පස්සේ යාට ඒ දේ කරගෙන යන්න දෙන එකයි කරන්නේ. නිසා ඒක මේ මේ වීඩියෝ මැදිරි සාදරෙන්ද ගියේ කියන එක නෙවෙයි. අඩු ගානේ සතියෙන් ඉන්න කියලා කියන්නේ අවදීන් ඉන්න එක ඉන්න වෙලාවේදී මෙන්න මේ මේ තත්ත්වයක් තියෙනවද නිින්දට වැටෙනවා එන්නත හිත පිටේනවා හිත හැංගෙනවා කියන දේවල් දැනෙනවා වෙන විදිහට කියනවා සතියට අසතිය අහු වෙන පටන් ගන්නවා මගේ හිතට හිතේ සතිය නැති බව හිතටම අහු වෙන පටන් ගන්නවා ඉස්සර දන්නේ නැති දේවල් එන්න පටන් ගන්නවා මේකෙදි ඒකට අනුග්‍රහ කිරීමක් වශයෙන් නොසැලෙන මනසකින් කලතුනා මනසකින් බලන්න එකයි කරන්නේ භාවනා කරන්න පටන් ගත්ත මොහොතේ ඉහිට මට මම විනා ටිකක් වීර්යයෙන් යුක්තව එක මාර්ගෙක පැභාගයක් වවන භාවනා කළේ මට මානසික මහන්සියක් දැනෙනවා. ඒ නිසා භාවනා කිරීම තාත්තා ටිකක් වෙලා හිටියා. විශේෂ කිරීම නිවැරදි යන පහදා දැරීමෙන් කර්ණාවේ මෛත්‍රී ඉලා සිටිනවා. එම නිසා මම භාවනා කිරීම නවතා ටිකක් වෙලා හිටියා කියලා මොකද්ද කළේ කියලා කිව්වනම් හරිම ලස්සන කතාවක් ඕකටද එන්නේ. මේ භාවනා කිරීම නවත්තන්න පුළුවන් දෙයක් ප්‍රශ්නයක්. ඒක සතුටක් වෙනවා පස්සේ යක්මන් නොවීමට උත්සාහ කරන්න පුළුවන්. ඒක නිසා මේ දීර්ඝ කෙනෙක් නම් මම සමාජයට ඉවත් වන දේ තියෙනවා. ඒ නිසා කියන එකක් නෑ මේ මම වගේ මිනිස්සු ප්‍රශ්නයක් කවුරුද දෙන්නේ නෑ මේ ජීවිතේ කවුරුද. ඒ නිසා මම භාවනා කිරීම නවතා ටිකක් වෙලා හිටියා කියන එක පොඩ්ඩක් විස්තර කරන්න. කරන්න පිටරේම ඉස්සරහට හපන්න බල්ලෙක් කිව්දී අපිට පුළුවන් බල්ලාව කමන්න කියලා පැත්තකට බලන්න. ඒක දැක්කට පස්සේ ඉතින් අපි මේකේ තමයි ඉන්නේ. ඒක නොබලා ඉන්න බෑ ඒක. නිසා භාවනා යනවනම් නවත්තලා ටිකක් වෙලා හිතියා කියන එක තුළ හොඳ කර්ම කාරණා රාශියක් තියෙනවා. එහෙම කරන්නද කියලා අහන්නේ ඊට පස්සේ. මේක මොකද්ද කියන්නේ කියන එක කිව්වොත් නම් මට පුළුවන් අක්කල විස්තර දැක්ක කතා කරලා ළමහාට විතරයි මම ඉන්නස්සේ ඉන්නස්ස වන එක නම් කරනවා. ඒක පිළිබඳව මට අනුකම්පා කරලා කවුරු දැනගලා මේක උත්තර බලන්න අපිට පුළුවන් ඒ ප්‍රශ්න ඉදිරියට ගන්න. මේ විහෙලක්කාව අහසක්කාව අත දාන්න. මොනම විදිහකට යන දේ හසුරවන්න යන්න එපා. ඒකට යන්න හදන එකයි කරන්නේ. මම මගේ වචන පද්ධතිය මම කියන්නේ වැලෙන් පැත්තට නැත්ත ගහලා දෙන්න. ඒකට ඇලා හසුරවන්න යන්න එපා. ඒකට යනාතේ යන්න දෙන්න එකයි කියන්නේ. ඒක නරකක් වෙනවා. මොකද හිතේ සතිය එමුට හටගෙන තියෙන්නේ. ඒ සතිය Tamanට මේ හිතලා ගන්න අභිවෘද්ධියට වැඩි ලොකු අර අභිවෘද්ධියක් සතිය හරහා තියෙන්නේ. ඒකට විකිත ප්‍රශ්න නම් ඉතරයි. අර මේ මොනවාද කියනවා. එතන අර ප්‍රශ්න දීපේ නැතව කැමති නම් ඒක දිගේ ඉදිරියට අපිට සාකච්ඡාවට බහින්න මම ආරම්භ කරනවා. නැත්තම් අපි කුසී වැඩ පිළිතුරු නිමාව තහනම් කරන්න බලාපොරොත්තු ඉවර වෙනවද වේදනාවක් ආවත් ඒක මෙහෙම අපි දැකලා දැකලා පුරුදු වෙලා තේරෙනවා අපි බලන් හිටියොත් ඒක ඉවර වෙන තැනක් එදිනදා ජීවිතේට මොන කරදරයක් වුණ ප්‍රශ්නයක් වුණ මොකක් හරි වගේ අරවත් ඉවර නම් මේවත් ඉවර වෙනවා ලෝකම් මුත්‍රා තියෙන්නේ ෂුවර් ජීවිතේ පහසක් නෙවෙයි වැඩි කියනවා උපදින සාක් ලෝකෙ උපදින දුකක් නෑ ඉවර වෙනවා දිහා බලන්න පුළුවන් නම් ඉවර වෙන්නේ දුකක් නෑ දුක ඉවර වෙනවා කියන්නේ සපක් නිසා යමක් කියලා යනකොට දරුවෙක් හම්බුලා ඒ දරුවා මැරිලා ගියත් ඒ සැකකපා ඒ මාර මිනිස්සේ කෙනෙකුගේ යාළුවෙක් කපුලේ යාළුවෙක් කියලා කියන මිනිස්සෙකින් ගැටි මේ අවාංගල්ලේ පෙරහැරේ බබා කොච්චර බුද්ධිද කියනවා නම් ඊටකේ තාත්තා අද්දකින් ගෙනිච්චි. ඒ පිටිපස්සේ කට්ටිය යනවලු. මේ කට්ටිය කියන්නේ නේද පොඩි දරුවෙක්නේ. ඉතින් යනකොට තාත්තා පිටිපස්සේ කට්ටිය කියනවලු ආපු ලෙඩේ හැටියට මැරිලා බේරුණා කියලා. ඉතින් ඊට පස්සේ කොට ඉතින් බබාගේ ප්‍රශ්න ඉවරයි. මේ කොයි එකක් යුනිවර්සිටි එකේ ඉන්නකොට මම කියනවා මේකේ උනත් එක විදියයි මම නෝනා උනත් එක විදියයි මම උනත් නෝනා උනත් අපිට වගේමයි. යන්නේ ඒක හොඳයි. යන්නේ හොඳයි. ඉවත් වෙන්නේ දුකක්. අපිට වෙලා තියෙන්නේ අපි හිතනවා ඉවත් වෙන එකට කනගාටු වෙනවා. උපදිනකොට සතුට වෙනවා. එනිසා අපි උපදී අපි සතුට වෙන්නේ දුක උපදින්නේ. බුදුරජාණන් කියනකොට නිරෝධය බලපං, ජීවිත පැත්ත බලපං, යන හැටි බලපං, ඡේවෙන හැටි බලපං, වැය වෙන හැටි බලපං, නිරෝධය බලපං, ඒක කියනවා ඛයාන ප්‍රසන, වායන ප්‍රසන, නිරෝධාන ප්‍රසන. ඒක සාමාන්‍ය සම්මතියගේ කාමංගල්ය. යෝග වේදකය කරන්නේ කවුරු මුණ දහඩ ගැටුනේ නැතුව තොවිලි ඉවර වෙන දිහා බලන්නේ. ඉවරයි. ඉවසීම කියන නිසා දුරුම් භාෂාවෙන් කියන ඉවසන් නැණි වල්ලා. ඒක බොහොම සරල දෙයක්. මේක වෙලා තියෙන අරක දඟලනකොට අපිට ඉන්න බැරි වෙනවා. අපි කියලා අරකටත් පැකිලි ගන්නවා, මේකටත් පැකිලි ගන්නවා, අරකට කරදර කරනවා, මෙයාලත් කරදර කරනවා. අර වෙන දෙයක ඉවරයක් වෙන්න දෙන්නේ. ආ ආයේ කොහොම හරි ගැට ගහලා තියාගෙන ඉන්න හදනවා. මේ තියාගෙන ඉන්නේ ටිකක් කියලා හිතාගත්තා නම් දැන් කීටි සමුදේ ධර්ම, සම්බන්ත නිරෝධ ධර්ම කියන්නේ ඔන්නන්නේ හඳුරෝ Taman මේක දැකපැටි කිව්වේ කොහොමයි. යමක් හද ගන්න ආසුනම මේක නැති වෙන සුළුයි. දැන් ඔක්කොම නැති වෙනවා. මේ නැති වෙන පැත්ත බලන්න අපිට අම්මල තාත්තලා උගන්වන්නේ නැහැ. ඉස්කෝලේ උගන්වන්නේ නැහැ. පොතක මතක උගන්වන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා නිරෝධ සත්‍ය කියලා කියන්නේ ඕක. මේ ආර්ය සත්‍ය නිරෝධය ඒ කුලි දහං ගැටයක් වත් මොනවද කියලා යන්නේ. දකින්න හීනවා. ඉතින් නැති වෙන පැත්ත පොත බලන්න ඉගෙන ගත්තා ඊපස්සේ දැන්. නැති වෙන පැත්ත බලන්නේ ටිකට් ගන්නවා. ගෙවන්නවා. නැති වෙන පැත්ත බලන්නේ ටිකට් ඕනේ නැහැ. ගොමේ යන්න වෙන්නේ අර ගැඹුරු වෙන්නේ. මොකද අපි හිතන එක නිෂ්පීඩකමක්. ඒක කාල කණ්ඩමක්. ඒක මහා අවාසනාවන්ත දෙයක් කියලා. ඉතින් පොද කරන්නේ ඕන තරම් තියෙනවා නැති වෙන දේවල් බලන්න. ඉතින් අපි හිතන එක නරක වෙලාව විග්‍රහය හරින. අභාග්‍ය සම්පදයා සිදුුනායි කියන නිකතල්ලේ තියෙන මේ කියන්නේ. ඉතින් කවදද නිරෝධ සත්‍ය කවුරුද කරන්නේ? ඒ නිසා එකයි කරන්න දෙන්නේ එක්කම නගරන ලාව ඔක්කොම කරගෙන ඉන්නේ. මම මන්දන්නට වටන් ගත්තනම් මන්දන්නට ඉවර වෙනවා නම් මොකද මේ අතනමයි කියන්නේ දාලා අත දාලා මගේ කියන්නේ. ඒක ලෝකයෙන් හිතන්නේ කරාරිමයි. ලෝකයෙන් කියන්නේ කැක්කමක් නැතිකම කියලා. නිදීමක් නැතිකම කියලා මෙච්චර දේවල්දී බලන්න. දැන් අපි අනාගතවල වශයෙන් ඉන්නේ ලෝකේ අපිව කොට ගන්න. අපිට එන පුද්ගලික අසහනය අපි විඳ ගන්න වෙනවා. ඒ නිසා ලබන වෙන්නේ නැතුව ඉඳසලා ගන්න ඕනම දෙයක් නැති නිසා මේ ලෝකේ බුදුහාමුදුරුවෝ කියන අපි බුදුහාමුදුරුවෝ ගෝලෝන අපි නැති බැරිකමට අපි අත දානවා හැබැයි උත්සාහ කරන්නේ අත දානකම ඒක සක්කාය දිට්ඨිය හරහා කම්මන්නා මාන්නේ හරහා සන්නාවාදී ඇති වෙනවා ඒකෙදි දෙවදව අට්ඨියති හරායති දෙකුච්චති දුක්ක්ෂේ සලකනවා පිළිකුලක්ෂේ සලකනවා පහකලෙක්ක්ෂේ සලකනවා මොන දේ වුණත් මේ ලෝකේ යන පැටර්න් එක වෙනස් වෙන්නේ. ඒ අපි ආසන්නයේ තියෙන දේවල් අපිට වැරදුනක් දිනවා. දුකක් ආවා ශකක් ආවා. යසසක් ආවා තයසක් ආවා. ඒ ලෝකෙ කිසිම මොනම වෙනසක් නැහැ. මේ භාවනා කරන කාලේ යුනිවර්සිටි ගිහින් සීනියර් ලෙක්චර් කෙනෙක් මම ඒක හැන්දෑවෙන කතා කරපු විදියට කොහොමද කතා කරන්නේ නැහැ කාටවත්. කතා කරනවා කියන්නේ මිනිස්සු හිතන්නේ වගේ මේක මිනිස්සු ලෝකෙ. යානතු මොනක කරන්න බෑ. ඒක ලෙඩේ ආදිවස්ත හදනවා, කාබන් වැඩි කරන්න හදනවා, ඕසෝන් අඩු කරන්න හදනවා. මේක මිනිස්සු හැම ජීවිතේ හතරකම මේ ලෝකයේ ඇති. මිනිස්සු විතරක් නෙවෙයි. මිනිස්සු අයිමුණයි කියලා මේක මොකුත් වෙන්නේ. මේ ලෝකෙ ඕනේ. එකක් කියන්නේ මේ මිනිස්සුයා කියන සතා නැත්තම් ඉතුළු අහුලන් ගිල පහුර ගන්න කයි. හරකා ගිල කරකොටියක් කර ජීවත් වෙනවා. ඌරා පොළවේ තියෙන කරකොටිය ජීවත් වෙනවා. ගෝල් ශිෂ්ට විතරක් ඉන්න බැරි වෙයි කියලා මොකද ඒ තරම මිනිස්සු ආශ්‍රය කරලා නැස්ති වෙලා ඉන්නේ. හොයාගෙන කන්න ගන්න. තව එක සතෙක් ඉන්නවා කියනවා මල් දෙවි ගන්න. ඒ දෙන්න විතරක් මිනිස්සු ආශ්‍රය කිරීම නිසා අන්තිමව පිළිච්ච જાතිය. මේ ඕන සතෙක් උන්නේ වැඩ කරගන්නවා. අපි හිතනවා අපි උදේ පාන්දර නැගිටලා මේ ඉර නැගිටින්නේ නැත්නම් ඉර නැගිටින්නේවත් නැහැ. හොඳයි ඒක වැස්ස වෙනකන් ඉර බැරි ගන්න අපි පොරක් කියලා හිතාන තමයි ජීවත් වෙන්නේ. අනිත් පැත්තකට වෙන්න මොනක් ප්‍රශ්නයක් වෙන්නේ. අපි ඇතුළේ මේක මේක වැඩි හොඳ සිද්ධ වෙනවා. ඒක නෑ නෑ අම්මෝ මේ අපේ ගෙදර මම නැත්තම් අම්මෝ එකම අවුලයි කියාගෙන ඇසකොට ගානම උඩට පැනගෙන නටනවා. ඒ ගෙදරින් ගන්නේ දිනවද නැත්තම් සෝ අවුල නැහැ. දීගල් දීග අතාරින්නේ නැත්නම් ඇත්තට ඉඳනවා මේ මේ ඔක්කොම දැන් අප්සෙට් වෙනවා. කොළ කැවිලා තියෙනවා. උඩ දාඩ දෙන්නේ. ඒ නිසා රක්කේ කොහොම හරි අන්තිම බඩට යන්නේ ඉන්නේ. කලින් ලැබ ප්‍රොමෝෂන් එකක් කරනවා. සතුටක් ලබන්න ඒක උඩපණින් ඉන්නේ ඒක හැමදාම මේ දැක්කම ගන්න. ඒ කියන්නේ අපි මොන දෙයකින් හරි හිත කුප්ප ගන්න හිත අවශ්‍ය ගන්න කුප්පන කියන වචන කතා කරද්දී පාවිච්චි කරන්නේ මේ දේවල් තමයි එක්සයිට්මන්ට් එක කියලා කියන්නේ ජීවිතේ අපි මොන දෙයකින් හරි කිසි කවාගෙන ගමන ඉන්න වෙන්න අපට තමන් හරි කිසි කවාගෙන නැත්නම් කාටද කියලා කිසි කවාගෙන ඉන්න හරි ඉන්නකොට මොකද මොකද තැන්පත් වෙනවා දකින්න කරන්නේ මේක කුප්පන්න අසාව තියෙන්නේ මේක කැලස් ඊට දෙය මොකකින් හරි අවශ්‍ය අවශ්‍ය ඉන්නෝනේ ඒ දේ තමයි අපි ටෙලිවිෂන් තියාගෙන ටෙලිවිෂන් නැත්නම් කරන් බෝඩ් එකක් තියාගන්න නැත්නම් චෙස් බෝඩ් එකක් තියාගන්න නැත්නම් ටෙලිෆෝන් එකක් තියාගන්න නැත්නම් නවකතාවක් ගන්න මොනවද කියන්නේ දැන්පත් වීගෙන ඉන්නකොට ඒකට කන්සල්ට් කරන අවශ්‍ය ගන්න. ඒකද කියනවා හරි මහන්සි කියලා. හරි මේ මේ ඡේ වෙනසකින් හරි එකට අමාරුයි කියලා කියනවා දැන්පත් වීනකොට තව එකක් ගන්න. ඉතින් ඒ තරමටම මේ ඒ මිනිස්සයා අහේනිකර වෙන තීර කියනවා නම් කුප්පනසල සිටීමද අනුන් කුප්පන්න තමන් සිටෙන්න ධර්මයේ ධර්මෝදය කියලා කියන සංකල්ප 100ක්ම එකමයි. වැඩට ගියාට පස්සේ ඒකේ නඩගුන් දිල තමයි තියෙන්නේ. දැක්කදලා ඉන්නෝනි කියන්නේ ගෙදර ඉන්න මිනිස්සු මම දැන් අර හොරි කැහිච්ච බල්ලෙකුට තරම් හලකන්නේ මාව පැත්තකට කරලා දාලා. හරි කරන්න හරිනකොට තමයි. ඉතින් ඒක වෙන්න දෙන්න හරිනකොට මොකෙන් හරි අවශ්‍යතාවය තියෙනවා. නිසා දරුවෝ නැත්නම් දරුවෝනේ දරුවා ගන්න උකුල තියාගෙන ඉතිහෝතලෙදී ඉන්නවා. අන්න මේ වල කණිනාවක්. මේ නේම ආදාවක් අවදද මිනිස්සේ ගැළවීමක් කියලා. අපි නයි මේ ආගයන්යි පොඩු පිළාන කනවා කනවා කියන නිසා අපි මොන දේකට ප්‍රොමෝෂන් කරනවා. හරි මොන හරි එකක් හම්බෙච්චා ආදි දාලා උඩ දාලා නැතිනවා හරියට ඒක නිසා සදා කාලේ ගන්නවා. එතන මොකද නැති වුණොත් මරණයට දඟලනවා. ලොකු වෙනස ජීවිතේ වෙනවා. මොනවත් වෙන්නේ වෙනදීන්නේ මොනක්වත් වෙන්නේ නැහැ කියන එකයි ඒක බුදුදානස් කියන අන්තිමකම පිළිගන්නේ ඒක. පටිච්චසමුප්පාදෝ උද්දප්පච්චේතාවේ තමයි මිනිස්සු අන්තිම පිළිගන්නේ යන්නේ මම කෙරෙන්නේ කියලා හිතාගෙන තමයි ජීවත් වෙන්නේ. ඒ තාක්කල් කර්ණා මාර්ගය කියලා කියේතු ආකරෝ භාවිත වෙන අයලා බලන් ඉන්නවා. කවදද මේ හතර ඉවර කරන්නේ. ප්‍රශ්නයක් කියලා තියෙනවා කමච්චන් නිසා ඊට නිවන ධර්ම සිද්ධ වෙනවද නැත්නම් වෙන වෙනම සිද්ධ වෙනවද කියලා තෝරා ගැනීම කාමච්ඡන්දේ තමයි ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාදයක් කරන්නේ කාමච්ඡන්දේ හේවනද තමයි ව්‍යාපාදේ. ඉතින් ඇත්තටම මුල් වෙන්නම කාමච්ඡන්දේ. ඒස සර්වචනන්සේ සංසාරේට ප්‍රධාන හේතුව තෘෂ්ණාව විතරයි වෙන්නේ. ඒක හේතුව. ආසන්න කාරණා තෘෂ්ණාව ඇති තියෙන අවිද්‍යාව. ඒ තෘෂ්ණාවේ හේවනදි තමයි ව්‍යාපාදේ. එහෙම නැත්නම් අවිද්‍යාවේ හේවනද තමයි නිින්ද. විසින් යනවා. අතීතයේ පශ්චාත්තාපයේ ශානාගතයේ ඉකස්ම උද්දච්ච කුක්කුච්ච කියන දෙක පශ්චාත්තාපයේ ව්‍යාපාදයට වෙනවා උද්දච්ච කුක්කුච්චේ කාමච්ඡන්දයට වෙනවා සැකය මේ මෝහයට වෙනවා එසා පොදු තොගේ දානකොට නායකයාගේ නම් මේ කතාවන කාමච්ඡන්දේ විතරමයි සර්වචන්දේ තියෙනවා අනික සියරම ඒකේ හේවණලි විදිහ තමයි තේරෙන්නේ නමුත් ඒ වගේ කසිතු කරන කෙලස් නැත්නම් දුස්චරිත විඳයි. කමකට දෙකන දුස්චරිත වලට වැඩි වෙනස්. ක්‍රියාපදේ කරන දුස්චරිත කොහොම පිළිවත් කරන්නේ කෙලසෙන් තමයි නිසා කමකට නැත්නම් සුෂ්ණාව ප්‍රධානම කෙලෙස් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේලා අපිට බොහොම මේ කාමිත නිදි නිදි දකින්නේ අපි වේරහතන් දැන් බලාගෙන වන්දනා කරද්දී ඒකත් බොහොම ගොරෝසුයි මේ හාරුයි ඒක පෙරහරකට නේද මේ කවුරු හරි රහතන් වහන්සේ පිළිබඳව කියලා ඒ මනුස්සයා يعني අපි මේ රංගපෑම චිත්‍රපටයකට වහන්සේ ආරම්භ පාන්න ඇරලා කතා කරන්න යනකොට කවුද ඒ මනුස්සයා කිව්වද රහතන් වහන්සේ නමක් බුදුහාමුදුරුවෝ මේ ලෝකෙ නාමාලම සිව්පිරිසුලියාවක් ඔව් ඒක මට ඇහුනේ ඒක තමයි ඇහෙන්නේ මේ කර්ම තියෙන කට්ටිය තමයි පතර තියෙන කොච්චරද ටෙලිවිෂන් තියෙන කොච්චරද ඒක බාහගෙන යනවා මේ කර්ම ඒව තමයි ඒක කියන්නේ අපි ගිය වෙලාවේ උන්වහන්සේ හරි ඉතරේ කතා කරලා පොඩි වැරද්දක් වෙන්න සිද්ධ වුණා ඒක කොහොමද කියන්නේ මම කියන්න බෑ මොකද මම ගියෙත් නෑ කතා කරන මම රාතන් වාසලා මොකොත් නෙවෙයි ඒ නිසා මේ අර මේ වතුරේ ඉන්නේ ස්ථිතියට ගොඩ ඉන්නේ මොනවද වෙන්නේ කියලා කියන්න බෑනේ පොද යන්න පුළුවන් ගෙම්බට නම් දෙකම තියෙනවා. අපේ දැන් ඔය කෙනා රහත් කරන්න ඕන නම් ඒ දීසස් එක ගන්න. රහත් කරන්න. මේ මේක විනයට මේ කියන්න බැරි ස්වාමීන් වහන්සේ මේ සමාන මේ අකපයනේ. ඒක තමන්ගේ මේ සාමාන්‍ය වෙන හාමුදුර කෙනෙක් හරියට තියෙන මේ සාකච්ඡා කරන අපිට සාමාන්‍ය මේ මේ කියන්න බෑ. මේක කියලා දෙනවා පටිච්ච ආපත්‍ය සිද්ධ වෙනවා කියලා මේ උත්තරමනස ධර්ම හෙලි කිරීම. ඉතින් ඒක නිසා අපිට ඔය වගේ ප්‍රශ්නකදී අපිට ජීවිත වෙන්නේ වෛද්‍ය බුදුහමගේ ඉඳලා තමයි විසඳන්නේ. ඒ වගේ මේ අපේ ජීවිත පොඩි මානසිකත්වයේ තෝරන්න බෑ. අනිත් එකේ අචාන් සාතුමා කියලා දෙනකොට කවදා හරි බාහිර රහතන් වහන්සේ නමක් දැක්කොත් ඔබ රහත් වෙන්නේ නැහැ. එයාට වැඩ වැඩි ඉතින් යාර හතන්නා කියන්නේ කොහොමද? ඒතර වැඩ වැඩි ඉන්න නිසා තමන් භාවනා කරන්නේ නැහැ. මේක නැති වෙලේක හොඳයි. නැත්නම් උඹ භාවනා කරලා වාස්තයක්. අචාන් චාතුමා දැක්කට පස්සේ දැක්කොම් කි. එයාගේ ගෝලේ පිටිට ගිහිල්ලා බලනකොට මේ අචාන් මංගා විදලා තියෙන්නේ. නෑ. වෙනනිකායකසේ අචාන් චා සාතන්නා කියනවා කියලා ඒවල තියෙනවා. ඉතින් බොහොම ගෞරවයෙන් කරගෙන හිටියා. දවසක් කරනකොට දිග ආසනයක් උඩ සූත්‍රයක් ගහන ඉන්නවා අචාන් චා. දැන් ගලුමුරියක් හොයලා කොන්න රහතන් වහන්සේ සූත්‍ර කරනවා. ආයෙත් පස්සේ හිත කරක් වෙලා ආයෙත් කවුරුත් ඔගේ යොමුම අහනවා. මේ දවසක් යනකොට මිනිස්සුන්ට බයිනවලු වැඩ කරනවා. ආසන ඉඳගෙන බයිනවා. ඒ දාහිත 100 100ක්ම කරලා මෙයා සිවුර වල යන්නේ. ඊට පස්සේ කීකෙලා මේ කියනවා මෙන්නයි මම ආවේ ඇමරිකාවට. එතන මේ කියන්නේ 1970 ගණන් විතර. ඒක ලක්ම වෙන්නේ. මම වෙන කාලේ නෙවෙයි. කෙනෙකුට අරගෙන ඕනේ ප්‍රශ්නයක් නැහැ ඒක. ප්‍රශ්නයක් නැහැ. මේ අන්තිමද කිව්වලු මට විශ්වාසය කැඩුණේ ඔබතුමා නිසා. කියලා කියලා කියලා දීසකලට කියලා දෙනවා මම ආයෙත් විශ්වාසයක් ඇතුව ඔබතුමා පූර්වාදර්ශයක් කරගෙන ගියේ. ඔබතුමා පිළිබඳ විශ්වාසය නිසා මේ සීල කටපාඩම් ඒක කැඩුණා. අද තවදුරටත් මානකම කරගන්නවා. ඒක නැත්නම් කොච්චර වාසනාවන්තද දැන් එකමට හරි මම රාධානාන්ද කියලා හිත හිත අරගෙන මට වැඩ වැඩ ඉන්න උසට වැඩක් කරන්නේ නැහැ. දැන් කල්පනා කරන්නේ කොහොමද පිට ගහ ගන්නවා කියනකොට නෑ ඔබතුමා හතනවා. ඒක දෙවිතුමා මේක කතා කරනවා මෙයා rahat වෙන්නේ ඇති. ඒක භාවිත නැත්නම් මාතල හොයන්න ඉන්නවා. මේකත් පරිසරණය කරා. හම්බුණා නම් වෙන දෙන්නේ මේ මනුස්සයා එකම නැහැ ඔය කියන හැසිරීම හැසිරුණා නම් මට බුදු පූජාගෙන යමින් මේ පිටිපස්සේ පහින පහිනයි ඒ නිසා ඒ කරපු වැඩේ හොඳයි. යන්නේ ඈ? ආයන්නේ. අර BTS එකට මම ගියාට පස්සේ ඒ BTS එකේ හත් එක්ක මම ආවේ ලොකු සංසය හම්බෙන්නේ. ඒකට කාලී ගන්නවා. හරි ෂෝක් මිනිස්සයා. කවදාවත් බාහන කරන්නේ. ඉතින් මේ කල් පොත්ගෙනියන් ඇවිල්ලා එන ගමන් මිනිස්සෙක් ඇවිල්ලා මේ මෙයා පොත්වලට බිල්ලියෙන්. ඉතින් උගත් මිනිස්සයා කියනවා BTS එක ඕලන්නේ. මිනිස්සෙක් ඇවිල්ලා පොඩක් කතා කරලා මම අනාගාමී. ඉතින් මම අරන් ගත්තට ඉතින් ඉබිදෙලිවා. ඒක ටික වෙලා ගියාට පස්සේ අර මිනිස්සු කිව්වලු මම වාද කිව්වා අහුන්නේ නැද්ද? අනාගතයි. අර ඒත් ඒ වෙලාවේදී ගින්නෙන් ආපු කස්ටමර්නේ ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ හැටත් මතක් කරලා කිව්වලු සීනියස් කියන්නේ මේක කියනවා මම කියලා දෙනවා අනාගතයි. ඉතින් මෙයා තුන්වෙනි සැරේටත් අදාගෙන මේක ඉවරයක් නෙමෙයි. ඊට පස්සේ ඒ සීස්රයිදර්ගේ හොඳට තරහට එකක් කියනවා. නැගිටික ගාම මියක් සැරකී ඉතිකි නියොල්ලා සංසිද්ධාන ගන්නවා ආරි කෝවාද කෙරුවොත් වෙන පතරන මේකේ කියලා දැනලා යාවි ගන්න. ඒක හරියේ ගන්නේ ඉවරයි. අවුරුදු 5ක් 6ක් ගියාලු තේරෙන්නේ ඇත්තටම නියක අනාගාමී කියන්නේ මොකද අනාගාමී කියන්නේ පස්සේ ගියාට පස්සේ එන්නේ කියන එකෙන් ආවේ නැහැ කියලා. අවුරුදු 5කට විතර පස්සේ තේරෙන්නේ ඇත්තටම නියක අනාගාමී. අනාගාමී ඒක නෙවෙයි ප්‍රශ්නේ අනාගතේ එන්නේ නැහැ අපෝ. අර කලියන්නේ දැන් කිව්වද? එහෙම එකක් නැහැ. විචාරක සෝගතුරෝ සුද්ධෝසගත රහත්මේ මේ ජීවිතේ. හැබැයි මට තේරෙනවා මම හිතන්නේ උන්වහන්සේ විචිත කේන්දර දෙවිසි සම්මානකෝ මේ උන්වහන්සේ මේ උන්වහන්සේ මේ වයසට ගිය දෙකට නැවිච්ච මේ දාට නැති ඉතින් කියලා හිතුවේ කියලා. ඒ ස්වාමීන් වහන්සේට මේ මේ වගේ තෝ මොකද නිවීමට වඩා අන්ලයින් එකට පොඩ්ඩක් උදාල් දෙයක් කරන්න පුළුවන් මේ භාවනා කරන්න කියලා. මට එහෙම එතන දෙන්නේ නැහැ කිව්වා. ඒක ඔබ කීප දෙනෙක් කිව්ව දහස දැනුද? ස්වාමීන් වහන්සේ මොකද මහන්සේ මෙතන කොහොමද කරන්නේ මේ ඇඳ මේ ඔබ හිතමු ඇඳ දෙකකින් පාවිච්චි කරනවා නේද කියලා. ඉතින් කිව්වේ නෑ කියලා. ඒත් මම මම අහන්න මේ කවුරු ගන්න එපා. මේ මේ පොඩි මේ කවුරු ගන්න එපා කියලා කියන්නේ බැරි තාක්ෂ කොහොමදක් බුදු දෙනෙක් කියලා තියෙන්නේ සෝවන් වෙච්ච කෙනෙක්වත් ඇසුරු කරන්ද බොහෝ කල් ඇසුරින් තමයි මතක් කරන්නේ. කියන්න පුළුවන්, තමයි සැක කරන්න පුළුවන්. දීර්ඝ කාලයේ ඇතුළතින් තමයි පස්තුගානේ කිව්වා විශ්වාස කරන්නේ. ඒනෝගේ සාකච්ඡා කරන එක අර අභිසෝධන සූත්‍රයේ කෙටි දර්ශනයක් වෙනවා කියලා තියෙනවා. ඒනවත් ඒ කියලා තියෙනවා මේවා උත්තර කටපාඩම් කරලා කියන්න පුළුවන්. ප්‍රතික්ෂේප කරන්නත් එපා බාර ගන්නත් එපා. මොකද ඒකෙන් අපිට ඇති වැඩක් නෑ. අපිට දෙන්නේ අපේ සීල සමාජ පූර්ණ වෙන්න. තව කෙනෙක් දැකලා ඒක හරියක් තමයි. ඒක නිශ්චය කරන්න අපිට අපි ඊට එහා ගියොත් තමයි අපිට එයා නිශ්චය කරන්නේ. අපිට පරිලහයකට නිශ්චය කරන්න බෑ. ඒ නිසා ඉතින් අපිට මේ සාරව වෙරිෆයි කර ගන්න පුළුවන් උත්තරයක් ගන්න. ආ කිව්වා මේ විසාකා සම්මාන මස්තම හත්තුවලින් සෝවාන් උනානේ සෝවාන් උනානේ දඩුත් මෙන්නා නෑ විද්‍යාර්ථීන් අර ගඟෙන් නා පොඩි කඩාගෙන ඇයි කියනවා නහත් මේ සෝවාන් වෙච්ච කෙනෙක් ඒ වගේ විද්‍යාර්ථීන් ඒවා කරන්නේ නැහැ කියලා කොයි පොතෙන් තියෙන්නේ මොනවද පාස් කරන්නේ ඒ ඇත්ත ප්‍රශ්න කරනවා. ඔව්. දැන් බුදුරුපුත් නේද? බෝධිනාතු බුදුරුපුත් නෑ. ඒක බලන්නේ ඒ ඒවා අදහන්න ඕනේ ඒ ලෝකය. ඒව නෙමෙයි ඕනේ කරන්නේ. ඉතින් ඒකට මොකද්ද කරන්න දෙන උපදේශ මොකද? මේ ඒතොරතුරු ටික අහගන්න. ඉතින් මම කිව්වා දැන් ගොහන් තාම කිව්වේ නෑ නේද? මම කිව්වා නෑ නෑ මේ පොත් කියවන්නේ නෑ මේ පොත කියවලා නෑ පොත කියවන්න ආසේ. නිසා ඒකයි අපිට කියන්න තියෙන්නේ පිළිල වෙනම කතාවක්. ටීචින් ගත්තට ඉගෙනilla ඒක බලන්න පුළුවන්. භාවනා කරපු නිසා අපිට මේක කරලා තියෙනවා. අපිට ඒක ලැබුණා නැත්නම් මේක අලුත් උපදේශයක් නම් අපි කරලා බලන්න ඕනේ. ඒ ආකාරයෙන් තමයි අපිට Taman හරහා පරීක්ෂා කරන්නේ. අනිත් මොනවා කිව්වොත් ඒක අපිට මුල විදියෙන්ම පරීක්ෂා කරන්න බෑ. අපිට එන්න නිගමනයකට එන්න බෑ කියලා බුදුහාම කියන්නේ. චිත්තයයිසික කර්ම ඒ තරම්ම සැලෙන සුළුයි. complicado e que programam කියලා එන අමුතු ක්‍රමයක් කියන්නේ බාහනාව. අස්සරගෙන මේ සෝපත් වෙනවා. ඔළුවට නාමයෙන් ඉන්නේ පල්ලට යනකම් සෝපත් වෙනවා. ඒක ඒක කී කරලා බලන එකයි අපිට කරන්න තියෙන්නේ. ඒකේ එයාට වෙනසක් වෙලා දින්න අපිට වෙනසක් වෙලා තියෙනවා කියලා ඒ ටික අපිට වෙරිෆයි කරන්න. ඒ ඉතින් කියන්නයි දෙය තියෙනවා කරලා බලලා අපි වෙරිෆයි කරන්න. හරිද නැද්ද කියලා නැත්නම් අපිට නිශ්චය කරන්න බෑ. ලයිට් දැන් අපි හට වෙලාවකට කියලා කියන ඒ සමන් යෝජනා කරනවා අපි. අපි දවසේ වැඩ පිළිවෙල මෙතන සමාප්ත කිරීම වශයෙන් එක්තරා කාර්යයක් ගාථා සංඥා කරනවා. යාවතාට සම්මේහි සම්පතං කුඤ්ඤ සම්පදං සප්පේ දීවාන් මොදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එක්කාරතාච සම්මේහි සම්පතං කුඤ්ඤ සම්පදං සප්පේ දීවාන් මොදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එක්කාරතාච සම්මේහි සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා මොදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි වාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියං විනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියං සාදු සාදු